මොහොතක් හිතන්න ඔබ ජීවිත කාලය පුරාම හරි හම්බ කළ සම්පූර්ණ ධනයම වියදම් කළත් මෙවැනි කායික මානසික විවේකයක් ඔබට බුද්ධි විඳින්න අවස්ථාව තියෙනවද කියලා ඒ නිසයි භාග්‍යතුන් වහන්සේ පැවිදි ජීවිතය පියාපත් බර පමණක් ඇති කුරුල්ලෙකුට උපමා කළේ ඒ නිසා පැවිද්දෙකුට තියෙන්නේ තුන් සිවුරු බරත් පාත්‍රයේ බරත් පමණයි. අන්න ඒ නිසා පැවිද්දෙකුට අද එක තැනක ඉඳලා හෙට වෙන තැනකට රිසිසේ සැරිසරන්න අවස්ථාව තියෙනවා. පැවිදි ජීවිතය කියන්නේ එක් රැස් කරන ජීවිතයක් නෙවෙයි. අතහරින දිවි පැවැත්මක්. අපි එක් රැස් කරන්න එක් රැස් කරන්න අපේ නිදහස අවහිර වෙනවා. අපි දවස පුරාම අමුදරුවන් පෝෂණය කරන්න ගන්න වෙහෙස රැකී රක්ෂා කරන්න ගන්න වෙහෙස ඉගෙන ගන්න ගන්න වෙහෙස දේශපාලන ආර්ථික විද්‍යාත්මක මතවාද නඩත්තු කරන්න ගන්න වෙහෙස අවසන් වෙන්නේ සැපයකින්ද දුකකින්ද ඒ නිසා මොහොතක් නතර වෙලා කල්පනා කරලා බලන්න ඔබ ජීවිතය විඳිනවද විඳවනවද එනිසා ඔබ තණ්හාවෙන් එක් රැස් කළ සියල්ල ටිකෙන් ටික අතහරින්න සූදානම් නම් ඔබටත් පියාපත් බර පමණක් ඇති කුරුල්ලෙක් වගේ ජීවත් වෙන්න පුළුවන් වෙයි. ඒ නිසා මොහොතක් හිතන්න